නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දානං දත්වා සීලං සමාදිත්වා උපෝසත කම්මං කତ୍වා කත්ථ උප්පජ්ජಂತಿ දානං දත්වා සීලං සමාදිත්වා උපෝසත කම්මං කତ୍වා අප්පේ කච්චේ කත්තිය මහා ශාලානං සහව්‍යතං උපපජ්ජಂತಿ අප්පේ කච්චේ බ්‍රාහ්මන මහා ශාලානං සහව්‍යතං උපපජ්ජಂತಿ අපේ කච්චේ ගහපති මහා ශාලානං සහව්‍යතං උපපජ්ජಂತಿ අපේ කච්චේ චාතුම් මහරාජිකානං දේවානං සහායතං උපපජ්ජಂತಿ අපේ කච්චේ තාවතින් සානං දේවානං අපේ කච්චේ යාමානං දේවානං අප්පේ කච්චේ තුසිතානං දේවානං අප්පේ කච්චේ නිම්මාන රතිනං දේවානං අප්පේ කච්චේ පරනිම්මිත වසවත්තිනෝ දේවානං සහව්‍යතං උපපජ්ජಂತಿ කී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් විශාකා මහා උපාසිකා මාතාවට දේශනා කරන ලද්දා වූද තවතිසා භවනේදී අභිධර්ම දේශනයේදී ඉබංග ප්‍රකරණයෙහි ධම්මේහද ය විභංග සූත්‍ර දේශනාවේදී දේශනා කරන ලද්දා වූ සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණේ මේ සඳහන් වෙනවා දානං දත්වා සීලං සමාජේත්වා උපෝසත කම්මං කත්වා කත්ත උප්පජ්ජಂತಿ දන් දීමෙන් සීලේ පිහි සමාදන්ව රැකීමෙන් <clears throat> උපෝසත කර්මයේ සිදු කිරීමෙන් කොතනද උපදින්නේ එසේ දාන සීල සීල කියන්නේ නিত্য සීල උපෝසත සීල පිහිටුවාගෙන කළ කුසල් දෙලෙන් ඇතම් කෙනෙක් මනුලව ශාස්ත්‍රීය මහාසාර වංශයන්හි ඇතම් කෙනෙක් බ්‍රාහ්මණ මහාසාර වංශයන්හි ඇතම් කෙනෙක් ගෘහපති මහාසාර වංශයන් උපදිනවා සමහර කෙනෙක් චාතුරු මහරජකේ සමහර කෙනෙක් කාවතින්සේ තවත් කෙනෙක් යාමේ තවත් කෙනෙක් තුසිතේ තව කෙනෙක් නිමාර්ධාතියේ තව කෙනෙක් පරිනිමිත වසවර්ති දිව්‍ය ලෝකෙද උපදිනවා ඊළඟට සාරවත්ඥන් වහන්සේ තෝරා දෙනවා ඒ ඒ තැන්වල කොයි විදිහේ ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබේද කියලා. මනුෂ්‍ය ලෝකයේ ආයුෂ් ප්‍රමාණය ගණන නියමයක් නැහැ. ඇතමන් කාලයක මනුෂ්‍ය ලෝකයේ ආයුෂ් ප්‍රමාණය අවුරුදු අසංකීයක්ද වෙනවා. එයින් අඩු කාලය ඇවිල්ලා දස වර්ෂය දක්වා බැහැගෙන එනවා. මනුෂ්‍ය ලෝකයේ ඒ ආයුෂ් ප්‍රමාණය ඇති කාලවන්හිදී තමයි ඒ ආයුෂ් ප්‍රමාණයට ගැළපෙන ආයු වර්ණ සැප බල ප්‍රඥා උපභෝග පරිභෝග සම්පන්න ලැබෙන්නේ. සදිව ලෝකයේ ආයුෂ් ප්‍රමාණය වෙනස් වන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකීය අවුරුදු 50ක් චාතුරුමා රාජික එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. එහි දිව්‍ය වර්ෂ 500ක් ආයුෂයයි. දිව්‍ය වර්ෂ 500 කියන්නේ මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 90 ලක්ෂයයි. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100ක් තවතිසා භවනට එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දා දිව්‍ය වර්ෂ 1000ක් එහි පරමායුෂයි. මනුෂ්‍ය වර්ෂ ගණනින් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් වේදවා. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 200ක් යාම දිවි ලෝකෙට එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි දිව්‍ය වර්ෂ 2000ක් පරමායුසයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 14 කෝටි 40 ලක්ෂයයි අවුරුදු. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 400ක් තුසිත දිව්‍ය ලෝකෙට එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි දිව්‍ය වර්ෂේ 4000ක් පරමායුෂයයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 800ක් නිර්මාරාතී දිව්‍ය ලෝකයට එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි දිව්‍ය වර්ෂේ 8000ක් පරමායුෂයයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 230 කෝටි 40 ලක්ෂයයි. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 1600ක් පරණ නිමිත වසවත් දිව්‍ය ලෝකයට ආයුෂයයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි දිව්‍ය වර්ෂය 16000ක් පරම ආයුෂයයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක් වෙනවා. ඔය දිව්‍ය ලෝක හයේම ආයුෂ් ප්‍රමාණය වැඩි වෙන්නේ ඊට වඩා. අඩු වෙන්නේ දෙ තියෙනවා තමන්ගේ කුසල කර්මයන්ගේ අඩු වැඩිකම් අනුව. ඒ වගේම සමහර විට කිද්දා ප්‍රදූෂක කියලා ආහාර වේල අමතක කළා නම් එදා චුත වෙන්න සිද්ධ වෙන අවශ්‍ය කේටි වෙනවා. සමාත මනෝපදෝෂක කියලා තවත් දෙවියන්ගේ සම්පත්තියට ඊර්ෂ්‍යා කළොත් ඒ මොහොතේම ආයුෂ අවසන් වෙලා අචුත වෙනවා. එසේ නොවි සිටියොත් පරමාශ වින්දිනේ කරනවා. ඉතින් බුදුරජාන් වහන්සේ පහදා දෙනවා ඔය දිව්‍ය ලෝක කොයිතරම් සම්පත් වින්දත් අයමත් මේ මනුලොවට හා පාතාල ලෝකයටත් එන්න සිද්ධ වෙන බව. ඊළඟට ඒ දාන, නිත්‍ය සීල, උපෝසත සීල කියන මේ කාමාචර කුසලයන්ගෙන් නොනැවති යම් කෙනෙක් ප්‍රථම ධානයේ ප්‍රථම ධාන ලැබෙන කර්මස්ථාන තියෙනවා 25ක්. ඔය ප්‍රථම ධාන කර්මස්ථාන 25න් යම් කිසි කමඨහනකින් ප්‍රථම ධානයේ අඩුවෙන්ම වඩා ගත්තා. අඩු පමණින් වඩා ගත්තා නම් බ්‍රහ්ම පාරිසජ්ජේ උත්පත්තිය ලබනවා. මධ්‍යම ප්‍රමාණයට ප්‍රථම ඥානෙ වැඩුවා නම් බ්‍රහ්ම පුරෝහිත බඹතලයේ උපදිනවා. ප්‍රණීත වාසියෙන් ප්‍රථම ඥානෙ වැඩුවාය මහා බ්‍රහ්මතලයේ උපදිනවා. එහි බ්‍රහ්ම පාරිසජ්ජේ කියන්නේ පළවෙනි බඹතලයට ආයුෂ් ප්‍රමාණය අන්තර කල්ප 20කින් 3න් 1යි. මධ්‍යම වශයෙන් වැඩු බ්‍රහ්ම පාරිසජ්‍ය ළඟට බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්මයන්ගේ ආයස් ප්‍රමාණය අන්තර කල්ප 10ක් පමණ වේදවා. මහා බ්‍රහ්මතලයේ අන්තර කල්ප 20ක කාලයක් වෙනවා. අන්තර කල්ප කියන්නේ මහා කල්පයකින් දැන් අන්තර කල්ප 20යි කියන්නේ මහා කල්පයකින් 4න් 1යි. ඒකට කියනවා විවට්ටාඨායි අසංඛ්‍ය කල්පය කියලා. ඒක තුනට බෙදා ගන්නයි ඒ ආයස් ප්‍රමාණය කියන්නේ හේතුව පළවෙනි බ්‍රහ්මතලයේ කල්ප විනාශයේදී සෑම කල්පයක් පාසා වෙනසෙන නිසා මහා කල්ප ගණනින් අවශ්‍ය තියෙන්නේ ඊළඟට ද්විතිය ධානයේ ලබන කර්මස්ථාන තියෙනවා 14ක්. ඒ 14ක් අතුරෙන් යම්කිසි කර්මස්ථානයකින් ද්විතිය ධානය උපදවාගෙන අල්ප වශයෙන් වැඩුවා නම් පරිත්තාබ බඹතලයේ උපදිනවා. එහි ආයෂ් ප්‍රමාණේ මහා කල්ප දෙකයි. මධ්‍ය වශයෙන් ද්විතිය ධානයේ වැඩුවායේ අපමානාභ බඹතලේ උපදිනවා. මහා කල්ප හතරක් ආයුෂයයි. ප්‍රථම ප්‍රණීත වාසයෙන් දෙතිය ඥානයේ වැඩුව අය ආභාසර බඹතලේ උපදිනවා. මහා කල්ප අටක් ආයුෂ තියෙනවා. ඊළඟට තෘතිය ඥානයේ උපදවන කර්මස්ථාන භාවනා 14ක් තියෙනවා. එන් යම් කමඨානකින් තෘතිය ඥානයේ අල්ප වශයෙන් වඩා ගත්තා නම් පරිත්ත සුභ බඹතලේ උපදිනවා. මේ මහා කල්ප 16ක් ආයුෂයයි. මග්ගේ වාසයෙන් තෘතිය ඥානෙ වැඩුණනම් ඒ ඇත්ත උපදිනවා අප්‍රමාණ සුභ බමතලේ. ඒ මහා කල්ප 32ක ආයුෂයයි. ගණිත වාසයෙන් තෘතිය ඥානෙ වැඩුවාය සුභ කින්නක බමතලේ උපදිනවා. ඒ ආයුෂ් ප්‍රමාණය මහා කල්ප 64යි. චතුර්ථ ඥානෙ ලබන කර්මස්ථාන අරූපාචර කර්මස්ථාන හතර ඇරුණොත් ඊළඟට තියෙනවා රූපාචර කර්මස්ථාන වශයෙන් 12ක්. ඒ 12 යම් කිසි කමඨානකින් චතුර්ථ ධානය උපදවා ගත්තා නම් ඒකේ හීන මධ්‍යම ප්‍රතිම ભેදයක් නැහැ. ඒ ඇත්තෝ වේහප්පල බමතනේ උපදිනවා. මහා කල්ප 500ක් ආයුෂ තියෙනවා. එවැගේම බාහිර තාපසවරු ඇතැම් විට ඒ චතුර්ථ ධානය උපදවලා සංඥා විරාග භාවනා වැඩිවොත් අසඤ්ඤතලයේ උපදිනවා. අනාගාමීන් වහන්සේලා පමණක් අවිහ ආකාප්ප සුදාස සුදාස අකනේට කියන පංචසුද්ධාවාසී උපදිනවා. ඒක උපදින්නේ ඒ තමාගේ ඉන්ද්‍රිය සම්පත්තිය අනුවයි. සද්ධා ඉන්ද්‍රිය අධික අනාගාමීන් වහන්සේලා පළමුවෙනි අවිහෙ බඹතලයේ උපදිනවා. විරියේන්ද්‍රිය අධික නම් ඒ ඇත්තෝ අතප්ප බඹතලයේ උපදිනවා. වාගේම සතීන්ද්‍රිය වැඩි අය සුදස්ස බඹතලයේ උපදිනවා. සමාධි ඉන්ද්‍රිය වැඩි අය සුදස්සී බඹතලිය උපදිනවා ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි අනාගාමී උතුමන් අකනිට උපදිනවා එහෙමයි ඒක පිළිවෙල ආකාසානං චේතනි කියන්නේ පළවෙනි ඒ අරූප සමාපත්තිය වැඩුවා නම් ඒක වඩන්නේ කසින කර්මස්ථාන නමයක් උපනිශ්‍රේ වෙනවා ඒ නමයෙන් එකකින් තමයි ඒ අරූප සමාපatti උපදවන්නේ එයින් ආකාසානං චේතනි උපදෙවවා නම් ආකාසානං චේතන බමතලේ උපදිනවා මේ වර්ෂා ප්‍රමාණය මහා කල්ප 20000යි. විඥානංචාතනේ උපදවාගත් අය විඥානංචාතන මේ බඹතලයේ උපදිනවා මහා කල්ප 40000ක් ආයුෂයයි. ආකින්චඤ්ඤාතනේ උපදවාගත් අය ආකින්චඤ්ඤාතන බඹතලයේ උපදිනවා මහා කල්ප 60000යි ආයුෂය. නේව සංඥා නාසඤ්ඤාතනේ උපදවාගත් අය ඒ භවග්‍රේ උපදිනවා මහා කල්ප 84000 ආයුෂය. සරුවඥන් වහන්සේ වැඩි ඉන්න කාලේ උද්දකරා පුත්‍ර තාපසයන් වහන්සේ මේ නේව සංඥානා සංඥාතනේ දක්වා දිනුණු කෙනෙක් එතුමයි හේ උපන්න. ආලාර කාලාම තාමසතුමා තුන්වෙනි අරූප බමතලේ උපන්න ආකින්චඤ්ඤාතනේ. එවාගේම අසිත කාලදේවල තාපසතුමා සමාපatti අටම ලැබුව කෙනෙක් බැවින් එතුමත් භවග්‍රේ උපන්න. මේ වාගේ පැහැදිලි වෙනවා. එයින් සඳහන් වෙනවා තව වැදගත් සාධකයක්. මනුස්ස ප්‍රතිේ සිටේ පැරණි මිම්මින් යොදුන් 42000ක් ඉහළින් තමයි චාතුරු මහරජක දිව්‍ය ලෝකෙ පිහිටා තිබෙන්නේ. ඒකේ වට ප්‍රමාණය යොදුන් දසදහසක් පමණ වෙනවා. චාතුරු මහරජකෙන් යොදුන් 42000කින් ඉහළ තමයි තාවතින්සේ. ඕම දිව්‍ය ලෝක හයෙම යොදුන් 42000න් 42000න් ඉහළට ඉහළට පවතිනවා. පරිණීමිත වසවර්ති <clears throat> දිව්‍ය ලෝකයේ ඉඳලා <clears throat> යොදුන් 55 ලක්ෂ 8000කින් ඉහළයි පළවෙනි බ්‍රහ්මතලයේ පිහිටා තිබෙන්නේ. ඊළඟට දෙවෙනි බ්‍රහ්මතලයේ යොදුන් 55 ලක්ෂ 8000 බැගින් ඔහොම එකින් එකට යොදුන් 55 ලක්ෂ 8000 බැගින්මයි ඉහළට ඉහළට ගිහින් තියෙන්නේ. භවග්‍රේ දක්වාම බමතලයෙන් බමතලයට ওই තරම් ඈතින් ඈතින් පිහිටා තිබෙන්නේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන ධ්‍යාන තලයන්හි අර තියෙනවා බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිත වැනි දෙවෙනි පළවෙනි දෙවෙනි තත්ත්වයේ තියෙන බඹතලේ ඒවා එකකට එකක් සමතලා භූමියේ පිහිටියාට ඈත් වෙලා තියෙන යොදුන් 55 ලක්ෂ 8000 බැගින් ඈතින් ඈතින් වටයට පිහිරලා තියෙනවා. බුදුරජාන් වහන්සේ මේවා පහදා දීලා තියෙන වැදගත් කරුණක් පහදා දීම පිණිසයි පැහැදිලි කරනු පිණිසයි. හරියට ලෝවා මහා ප්‍රාසාදයේ තරම් දිග පළල උස ඇති ගල් පර්වතයක් ප්‍රථම ධාන බමතලේ ඉඳලා හෙළුවොත් බිමට වැටෙන්න. ඒක එක විනාඩියකට යොදුන් 13 නකුත් තුنين එකක් පාක් වෙනවා. මහා පොළොවට එන්න කියන්නේ පැයක් තුලදී යොදුන් 800ක් පාත් වෙනවා. දවසක් මුළුල්ලේ යොදුන් 48000ක් පාත් වෙනවා. එච්චර වේගෙන් බහගෙන මේ ගල් පරුවතයේ පොළොවට පතිත වෙන්න යනවා මාස 4ක්. භවග්නිය කියන්නේ ඉහෙළම ඉහෙළම බඹතලේ මේ මේ සක්වල ඉහෙළම බඹතලේ ඉඳලා යදුණක් දිගපාල උස ඇති සෛලමේ පර්වතයක් හෙළුවොත් අර වගේම විනාඩියකට යදුන් 13කුත් තුනෙන් එකක් පාත් වෙනවා. පැයකට යදුන් 800ක් පාත් වෙනවා. දවසකට යදුන් 48000ක් පාත් වෙනවා. එතකොට ඒ භවග්‍රේත මනුලොව ඉඳලා මේ පොළොව තලයේ ඉඳලා දුර ප්‍රමාණී කියනවා 7 කෝටි 18 ලක්ෂ 56000ක් උසයි කියලා යොදු. එච්චර දුර ප්‍රමාණී ඉඳලා මේ ගල් පර්වතයේ පොළොවට වැටෙන්න යනවා දවස් වශයෙන් දවස් 1497ක්. වර්ෂ වශයෙන් ගත්තොත් වර්ෂ 4කුත් මාසිකුත් දවස් 27ක් යනවා. මේ තරම් විශාල පර්වතයක් පොළොවට වැටෙන්නේ මෙච්චර පමා වුණත් ඒ භවග්‍රීන් හෝ කුයි හරි තලයකින් බමතලයකින් හරි දෙවතලයකින් හරි චුත වෙලා මේ මනුලව හරි කොතනාරි උපදින්න යන්නේ එක චිත්තක්ෂණයයි එක චිත්තක්ෂණයයි උපදින්න යන්නේ කිසි පමාවක් නැහැ ඒ මොකද කාරණේ අර ගල් පර්වතයක් පාත වැටෙන තරම් වේගෙන් නෙමෙයි ඊට වඩා වේගයකින් මේක සිදු වෙනවා කොටින්ම කියනවා නම් චිත්තයාගේ තියෙනවා කුඩා චිත්තක්ෂණ තුනක් උත්පාදක්ෂණ ත්‍රිතික්ෂණ භංගක්ෂණ කියලා එයින් එහා භවයේ චුත වෙන චුතිචිත්තයාගේ භංගක්ෂණයෙන් මෙහා භවයේ පටිසන්ධික්ෂණය ලැබෙන්නේ එක උත්පාදක්ෂණයේ තරම් කෙටිම කෙටි වේලාවකයි. පූර්ණ චිත්තක්ෂණයක් තරම්වත් වේලාවක් යන්නේ නැහැ. චිත්තයාගේ භංගක්ෂණයේ සිදුවෙනවා ඒ භවයේ මේ භවයෙහි චිත්‍යාගේ උත්පාදක්ෂණේ පහළ වෙනවා පටිසන්ධි වශයෙන්. එතකොට මොන තරම් ඉක්මනින් මේ පටිසන්ධි ග්‍රහණය සිද්ධ වෙනවාද කියන එක පෙන්වා දීමටයි මේ දුර ප්‍රමාණ සහ මේ උපමා සංසන්දනයෙන් දක්වන්නේ. ඊළඟට සරුවක්ඥන් වහන්සේ පහදා දෙනවා කයින් වචනයෙන් හිතින් දුසිරිත පෙරූ අය මේ පොළොව තලයේහි ඇතම් විට ත්‍රිසං සතුන් වෙනවා. ඇතම් විට പ്രേත සත්වයන් බාටපත් වෙනවා. ඇතැම් විට ලෝකාන්තරික නරකයටත් යනවා. එවාගේ බරපතල කර්ම කරගත් අය අටමා නරකයේ යම් යම් තැන්වල උපදිනවා. ඉස්සර කාලේ මිම්මේ හැටියට පොළොතලෙන් යට පොළොව මැදෙහි යදුම් 15000කින් යට තියෙනවා කියන්නේ සංජීව මහා නරකය. ඊට ඒකේ උස ප්‍රමාණේ දුර ප්‍රමාණේ කියන්නේ යදුම් 100යි. ඒ යොදුන් 100න් යට නැවතත් යොදුන් 15000 කාලසූත්‍ර නරකය. කොහොම එකින් එකට මේ මහා නරක වල ඔක්කොම ඈතින් ඈතින් පිහිටා තිබුණත් ඒවා වට ප්‍රමාණයේ දිගපාලයක හා සමානව පිහිටා තිබෙනවා. ඒ එකසේ එක එක මහා නරකයක හාත්පස හතර වටේ කුඩා නරකවල තියෙනවා 16 16. ඒවා වට ප්‍රමාණ වශයෙන් ඔක්කොම සලක බැලුවොත් උදුන් දසදහස දසදහස බැගින් වට ප්‍රමාණව පවතිනවා. ඉතින් බුදුරජාන් වහන්සේ මේවත් සරුවක්ඥතා ඥානේ සහ දිබ්බ චක්කු ඥානෙන් දැකලා බොහෝ පැහැදිලිව දේශනා කළා කියලා. නමුත් බෞද්ධයන් වශයෙන් අපි සලකන්නට තියෙන්නේ අපි මේ දාන සීල භාවනාදී කුසල් පාරමී පුරන්නේ ඔය සතර ආපායන් සදාට ගොඩ එන්නත් නැවත නොරැටෙන්නත් දිව්‍ය මානුෂාගේ සම්පත් ලැබුණත් ඒ වායේ ඇලෙන්නේ බැඳෙන්නේ මුලාවන්නේ වෙලෙන්නේ පැටලෙන්නේ නැතුව ඒ වායේ තියෙන යථා තත්ත්වය නම් වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභතාවන් ආબોධ කරගෙන මේ භව කතරින් ඈතර වී වෙනස් නොවන සදාකාලික සාන්තසෝය සාක්ෂාත් කර ගැනීමයි බෞද්ධයන්ගේ පරම පරමාර්ථය. මේ නිර්වාණ ආબોධයේ පිණිස යපේ මේ සෑම කුසලයක් උපනිශ්‍රය කළ යුතු වන්නේ. භාග්‍යතුන් වහන්සේ දිනක් දේශනා කරනවා අච්චරා සංඝාත මත්තම්පිකෝ අහම් විච්චේ භවන්නවන්නේමි කියලා. මහණෙනි අසුරුසනක් ගන්න තරම්වත් මේ භවයේ රැඳීම සැපක් කියලා මං වර්ණනා කරන්නේ නැහැ. ඒ මක් නිසාද? එක අසුරුසනක් ගන්න තරම් කෙටි කාලයේ නමුත් මේ භවයේ රැඳී ඉන්නවා නම් ඒක දුක්ඛ සත්‍යයක් කියලා. දැන් දිව්‍ය ලෝකය කියලා කියන්නේ ශාත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති වංශවත් කියලා කියන්නේ ඔක්කොම જાති දුක්ඛ සත්‍යයක්. ඒමක් නිසාද පංච උපාදානස්කන්ධයක් නිසායි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කැටියෙන් කියනකොට උපාදානස්කන්ධ පංචකය තමයි දුක්ඛය කියන්නේ. දුක්ඛය කියන්නේ මේ වේදනා දුක්ඛයම නෙමෙයි. වේදනා දුක්ඛයත් ඒකට කියන දුක්ඛ දුක්ඛය කියලා. නිෂ්පර්යාය දුක්ඛය කියලා කියන දුක්ඛ දුක්ඛය කෙලින්ම දුකක්. ඒ හැර මේ පංච උපාදානස්කන්ධයේම දුකක් වෙනවමක් නිසාද? උපාදානස්කන්ධයේ දුක නමින් හඳුන්වන්නේ එහි තියෙන අර්ථය අනුවයි. දුක කියන්නේ මේ උපසර්ගයෙන් නින්දිත තුච්ච නින්දිතාර්ථයත් කං කියන මේ නාමපදයෙන් හිස් අර්ථයත් ප්‍රකාශ වෙනවා. මේ දෙක එකතු වුණාම නිංගිත වූ හිස් වූ දෙයක්. කුමකින්ද නිංගිත වෙන්නේ මේ පංච උපාදානස්කන්ධය? මේ පංච උපාදානස්කන්ධයේ රාග දෝෂ මෝහ ආදී ක්ලේශයන්ට අරමුණු වෙන නිසා නිංගිතයි. මේ පංච උපාදානස්කන්ධය නිසා පංචානන්තරී කර්ම පස්පව දසකුසල් ආදී සිද්ධ කරගෙන නරක ආදී අපායට යන්න සිදු වෙනවා. ඒ නිසා නිංගිතයි. ඒ වගේම තුච්ඡය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ නිත්‍ය ස්වභාවයෙන් හිස් දෙයක්. සැප ස්වභාවයෙන් හිස් දෙයක්. ඒ වගේම ආත්ම ස්වභාවයෙන් හිස් දෙයක්. සුභ ස්වභාවයෙන් හිස් දෙයක්. නිත්‍ය සුභ සුඛ ආත්ම කියන මේවායින් හිස් බැවින් තොර බැවින් ඒවට කියනවා හිස් දෙය කියලා. එතකොට නින්දිත වූ හිස් වූ අර්ථයේ යම් තැනක තියෙනවා නම් ඒකට කියන දුක්ඛං කියලා. ඒ දුක්ඛේ තියෙනවා තේරුම් හතරක්. පීලන සංකත සන්තාප විපරිණාම කියලා. පීලන කියන්නේ හැම වෙලාවෙම ඉපදෙමින් බිඳෙමින් පෙලිපෙලි පවතිනවා. ඇතිවීමෙන් නැතිවීමෙන් සම්පති පරම්පරා වශයෙන් පෙලිපෙලි පෙලිපෙලි පවත්නා බැවින් ඒක දුක්ඛ ලක්ෂණේ ප්‍රධානම අර්ථයයි. සංකත කියන්නේ නැවත නැවත නැවත හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙමින් සකස් වෙමින් තමයි මේක දිගට පවතින්නේ. එක දෙයක් නැති වෙනකොට ඒක නැවත උපදින්න තවත් හේතුවක් ඇතිවෙන්න රුකුල් දෙනවා. මේන ඇතිවීමෙන් නැතිවීමෙන් හේතුඵල සම්බන්ධතාවයෙන් පවත්නා බැවින් ඒක තියෙන සංකත කියලා. ඒකත් දුක්ඛ සත්‍යයේ ලක්ෂණයේ සංකතය. සංతాප කියන්නේ නිරතුරුවම මේක තැවෙනවා, දැවෙනවා, වේලෙනවා. කොමකින්ද? අර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අසුභ ස්වභාවයෙන් තැළෙන පෙළෙන බැවින් මේක බොහොම ලොකු සාත්මයකින් පවතිනවා. උණු වෙන බත්තලියක් වගේ නිතර රත් වෙමින් පවතින නිසා සංతాප එපමණක් නෙමේ චිත්තසංතානිය තුලද අසීමිත විදිහේ සංతాපයන් ඇති වෙනවා මේ පංච උපාදානස්කන්ධය නිසා. අනික විපරිණාම විපරිණාම කියන්නේ මොනතරම් සාත්තු සප්පායම් කළත් මේක හැමදාම එකසේ පවත්වා ගත නොහැකි බැවින් වෙනස් වෙන බැවින් මේක විපරිණාම ස්වභාවයෙන් යුක්තයි ඒකවත් කියනවා දුක්ඛ ලක්ෂණය. ඊළඟට තියෙනවා මේකේ අபிසමයාර්ථය. අபிසමයාර්ථය කියන්නේ මේක අවබෝධ කරගන්නට ඕනේ. මේ පීලනාර්ථයෙන් දුකයි, සංකතාර්ථයෙන් දුකයි, සංతాපාර්ථයෙන් දුකයි, විපරිණාමාර්ථයෙන් දුකයි කියලා අපි අபிසමනය කරගන්න, අபிසමය කරගන්නට ඕනේ. අபிසමය කියන්නේ විශිෂ්ට නුවණින් ආબોධ කරගන්නට ඕනේ. විශිෂ්ට නුවණන් කුමක්ද? ආර්ය ආර්ය සත්‍ය අවබෝධ කරගන්නා වූ මාර්ගඥානයයි මාර්ගඥානයට උපනිශ්‍රේ වෙන්නේ විදර්ශනා ඥානත් මේකටම අයිති. විදර්ශනා ඥානයන්ගෙන් සහ මාර්ගඥානයන්ගෙන් මේක අභිසමය කරන්නට ඕනේ. සමය කියන්නේ ආબોධ කර ගැනීම. අභි කියන්නේ විශේෂ නුවණින් ආબોධ කරගත යුතු වෙනවා. ඔය වගේම මේ පංච උපාදානස්කන්ධය නැමැති මේ මනුලව, දෙව්ලොව, බඹලොව හැම තැනම තියෙන උපාදානස්කන්ධයන් නැමැති මේ දුක්ඛය ඉබේ හට ගන්නවා නෙමෙයි. දෙවියෙක් මවා දෙනවත් නෙමෙයි. මේකට හේතු සම්බන්ධතාවක් තියෙනවා. ඒ හේතු සම්බන්ධතා කියනවා පහක්. ප්‍රධාන හේතුව තමයි තෘෂ්ණාව. ප්‍රධාන හේතුව තෘෂ්ණාව. දෙවෙනි හේතුව තමයි තෘෂ්ණාවයි ඉතිරි ක්ලේශ නාමයයි. තුන්වෙනි හේතුව තමයි තෘෂ්ණාව ඉතිරි ක්ලේශ නාමය සහ ඉතිරි අකුසල චිත්තචෛසික ධර්ම. හතරවෙනි හේතුව තමයි තෘෂ්ණාවත් ඉතිරි කෙලෙස් නාමයත් අවශේෂ අකුසල ධර්ම ලෞකික කුසල මූල ධර්ම තුනක්. පස්වෙනි හේතුව තමයි තෘෂ්ණාවක් අවශේෂ ක්ලේශේනොත් අවශේෂ කුසල ධර්ම ලෞකික කුසල මූල තුනත් ලෞකික කුසල චිත්තචෛසික ධර්ම සියල්ලත් මේවා තමයි හේතු ධර්ම හැටියට හඳුන්වන්නේ ඒකට කියන සමුදය සත්‍ය කියලා ඒ කියන්නේ දැන් අපි දෙවලෝ යන්නත් හේතුවක් තියෙනවා ඒක තෘෂ්ණාව පමණක් නෙමෙයි තෘෂ්ණාවත් තෘෂ්ණාවට එකතු වෙන අනිත් උපක්ලේශ හය නමයක් එවාගේම අකුසල චිත්තචෛසික ධර්ම සියල්ලත් එවාගෙම ලෞකික කුසල මූල තුනක් ලෞකික කුසල ධර්මත් අපට හේතු වෙනවා. නිසා ඒවත් සමුදේ සත්‍ය හැටියට ගැනෙනවා. එතකොට මේ සියල්ල සමුදේ සත්‍ය නමින් ගැනෙන්නේ හේතු ධර්මයන්ගේ එකතු වීමෙන් මේ ඵල ධර්ම උපදවන ප්‍රධාන හේතුව නිසායි ඒකට සං ඌ අය කියන පද තුන හැදිලා සමුදය කියලා සම්බන්ධ වෙන්නේ. එතකොට ඒකේ තියෙනවා තේරුම් හතරක්. ආයෝහන, නිදාන, සංයෝග, ඵලිබෝධ කියලා. ආයෝහන කියන්නේ මේ පස් කොටාසේ එකතු වෙලා ක්‍රස් කරනවා. අකුසල පැත්තේම අකුසල රැස් කරනවා, කුසල පැත්තේම කුසල රැස් කරනවා. ඒ කුසල අකුසල රැස් කිරීම නිසා මේ පංච උපාදානස්කන්ධය නැමැති ඵලයක් පහළ වෙනවා. එනිසා ඒක කර්ම රැස් කර ගන්නා බව මේ කියන සමුදය සත්‍යයේ පළවෙනි ලක්ෂණයයි අර්ථයයි. ආයෝහන නිදාන කියන්නේ පංච උපාදානස්කන්ධයේ ප්‍රධාන හේතුව මේකයි. ඒක තමයි නිදානාත්ය කියන්නේ. සංයෝග කියන්නේ භවයෙන් භවයට මේ පංච උපාදානස්කන්ධ පරම්පරාව නොසිඳී ගෙනියනවා. නොනැවතී ගෙනියනවා සම්බන්ධතාවයෙන් ගෙනියනවා ගැටලාගෙන ගෙනියනවා ගොතාගෙන මහාගෙන හේවා කිවගෙන යනවා. එනිසා ඒකට කියනවා සංයෝගාර්ථය. පලිබෝධ කියන්නේ මේ කියන සමුදේ ධර්ම එක්කාසු වෙලා ඒ ආත්ම సంతාණයට නිදහසක් දෙන්නේ නැහැ. දිවි ලෝකයට යන්නත් සමාට බාධා කරනවා. බඹලෝට යන්න ඊට වඩා බාධා කරනවා. නිවන් දකින්න ඊටත් වඩා බාධා කරනවා. රහත් වෙන්න ඊට වඩා බාධා කරනවා. පසේ බුදු වෙන්න ඊටත් වඩා බාධා කරනවා. ලෞතුරා බුදු වෙන්නේ ඔක්කොට වඩා බාධා කරනවා. එසේ බාධා කරන බවට කියනවා pali bodharthiya කියලා. ඒ ඔක්කොටම හේතුව මේ සමුදයයි. එනිසා මේ සමුදය සත්‍යය කියනවා පහනාභි සමය කියලා. අර දුක්ඛ සත්‍යයේ සත්‍ය කෙරියාභි සමේ මේක පහනාභි සමේ පහනාභි සමේ කියන්නේ මේක නසන්නට ඕන විනාශ කරන්නට ඕන ඊළඟට මේක නැසීමෙන් විනාශ කිරීමෙන් ලැබෙනා වූ සාන්ත ස්වභාවයක් තියෙන එකට කියනවා නිබ්බාන ධාතු කියලා. නිරෝධ සත්‍ය ඒකේ තියෙනවා තේරුම් හතරක්. ඒ මොනවද තේරුම් හතර? නිස්සාරණ, විවේක, අසංකත අමත. ඒ කියන්නේ නිර්වාණ ධාතුව පංච උපාදානස්කන්ධයන්ගෙන්ම නික්මුණු තැනයි. උපාදානස්කන්ධ කිසිවක්ම නැති එයින් නික්මුණු තැන නිස්සරණාර්ථයයි. විවේක මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාතේ දුක්ඛ ධර්මයන්ගෙන් බිඳක්වත් නැති බැවින් ඒක විවේකයි. අසංකතයි. අර කියන හේතු ධර්ම කිසිවකින් සකස් නොවෝ සාන්ත ස්වභාවයක් බැවින් අසංකතයි. අමතයි. මරණයක් කවදාකවත් සිදු නොවන බැවින් අමතයි. මේකේ නාර්ථ හතරෙන් යුක්ත බැවින් ඒකට කියන සත්‍ය කිරියාවි සමය කියලා. ඒක සතර මාර්ගඥාන සතර පළක් ඥානයන්ගෙන් ප්‍රත්‍යක්ෂ කටයුතු බව තමයි ඉහි තියෙන මේ ආબોධ කටයුතු අර්ථය. ඊළඟට මේ කියන දුක්ඛ සත්‍යයේ පිරිසිදු ආબોධ කර ගැනීම පිණිස සමුදය සත්‍යයේ ප්‍රහාණය කිරීම පිණිස නිරෝධ සත්‍යයේ සාක්ෂාත් කර ගැනීම පිණිස යදී යුතු අනුගමනය කළ යුතු මාර්ගයක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයයි එහි තියෙනවා ලක්ෂණ හතරක්. නීයාන හේතු දස්සන අධිපති කියලා. නීයාන කියන්නේ මේ කියන්නේ ස්කන්ධ ලෝකයෙන් ඈතර කරවනවා. නෛර්යානික කියන්නේ ඒක ඈතර කරවනවා, පමුණුවනවා, නිවනට පමුණුවනවා. උපාදානස්කන්ධ ලෝකයෙන් ඈතර කරවා නිර්වාණයට පමුණවන නිසා කරකින නීයාන අර්ථය කියලා. එවාගේම නීයාන හේතු මේ දුක්ඛේ සමුදය නිරෝධය කියන මේ ධර්මතාවන් අවබෝධ කර ගැනීමට එකම හේතුව මේ මාර්ග සත්‍ය නිසයකට හේතු අර්ථය කියනවා. දස්සන ඒ වගේම දුක්ඛ සත්‍යයේ පිරිසිදු දැක ගැනීම දස්සන. සමුදය සත්‍යයේ ප්‍රහාණය කිරීම වශයෙන් දැක ගැනීම දස්සන. නිරෝධ සත්‍යයේ ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් දැකීම දස්සන. ඒ කියන්නේ දර්ශනයේ කියන්නේ මාර්ග සත්‍යයට. ඒක දස්සනාර්ථයයි. අධිපති එවාගේම දුකෙන් පෙළුණු මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් මේ සම්පූර්ණයෙන්ම ගොඩ වෙලා දැයිත නැවත නොපැමිණෙන තත්ත්වයට පමුණුවන බැවින් මේට කියන අධිපති ආර්ථිය කියලා. ඔය අර්ථ හතරෙන් යුක්ත බැවින් මාර්ග සත්‍යයට කියන භාවනාභි සමය කියලා. භාවනාභි සමය කියන්නේ මේක වැඩි යුතු වැඩිමින් අවබෝධ කටයුතු දේ භාවනාභි සමය. එතකොට දැන් අපි මේ දානයක් දීමින් සීලයක් සමාදන්ව රැකීමෙන් නිත්‍ය සීල, උපෝසත සීල සමාදන්ව රැකීමෙන් හා සසු කොසල් සිදු කිරීමෙන් අපට අනිවාර්යෙන් මනුෂ්‍ය ලෝක සම්පත්, දිව්‍ය ලෝක සම්පත් ලැබෙනවා. ධානය වැඩුවොත් බඹලෝ සම්පත් අනිවාර්යෙන් ලැබෙනවා. ඒ හැම ලැබෙන්න පුළුවන් අතර අප විසින් කළ යුතු මේ හැම පින්කමකම පරමාර්ථය නම් එහි චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රධාන කොට ඇති බෝධිපාක්ෂ ධර්මයන් වැඩි දියුණු කර ගැනීමයි. පාරමී ධර්මයන් දියුණු දියුණු කර ගැනීමයි. එනිසා අපි මේ සෑම ජවන් සිතක් ගානේ සිදු කරනු ලබන්නේ ආරි සත්‍ය අවබෝධ කර ගැනීමට සමීප වීමයි. ඉතින් අදත් මේ විදිහේ පින්කමක් මේ සිද්ධ වුණා. දැන් දින කීපයක් ස්වාමින් වහන්සේලාගේ සුවදුක් සොයා බලමින් වෛද්‍ය පහසුකම් සැලසා දෙමින් දහස් ගණන් මුදල් වැය කරමින් ගමන් බිමන් පහසුකම් සැලසෙමින් පිරික්කිය කියා දාන වස්තු සම්පාදනය කොට පිළිගන්වා වැළඳවීමෙන් මෛත්‍රී කයින් වචනින් සිතින් සිදු කරන මේ පින්කම් පෙළට අදත් මේ තවත් පින්කම් පෙළියක් සිද්ධ කරගන්න යෙදුණා. කල්යාණ මිත්‍ර පිරිසක් එක්කාසු කරගෙන විශේෂයෙන් අපේ මේ සමරසේකර මව්පිය දෙපළ මාස දෙකක් පමණ විදේශ චාරිකාවකින් හැරී ඇවිල්ලා අද මේ අවස්ථාවේ සහභාගී වෙමින් මේ ඖෂධීය දේවල්ද පරිත්‍යාග කරමින් පැමිණි අවස්ථාවේ දෙපළ ඉදිරි කාලයේත් නිරෝගී සුව පැතීම සඳහා අපට නිරෝගී සුව පැතීම සඳහා මේ පින්කම සංවිධානය වී තියෙනවා. ඒ වෙනින් යදූ සිටු යදූ සිටිවිල්ලක් පාසා, ලැබූ පීවරක් පාසා, හෙළු හුස්ම රැල්ලක් පාසා තම තමාගේ సంతාන තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩේවා සත්‍විස් බෝධිපාක් ධර්මයන් වැඩේවා චතුරාර්ය සත්‍ය අවබෝධයට සමීප වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතරතේ මෙතකින් මේ රැස්පත් කරගන්නා ද කුසල සම්භාර ධර්මයේ